ඉතින් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා YouTube එකේ කෙනෙක් සිය සිය දිවි නසා ගැනීමේදී ජීවිතය ගැන කලකිරීමෙන් නැතුව නොයි නොයිපදී සිටින්න පුළුවන්ද කියලා. අන්න එහෙමයි. ස්වාමීන් නොයිබදී සිටින්න සිටින්න මරණයටපත් වුනොත් භවය සකස් වෙන්නේ නැද්ද කියලා. මෙහෙමයි. ඒක ඉතින් දිවිනසා ගැනීම මත තීරණය වෙන දෙයක් නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කිරීම මතනේ නැවත භවය හටගන්නේ නැත්තේ. ඉතින් සමහර හාමුදුරුවෝ ඉන්නවා වේදනාව දරා ගන්න බැරුව දිවිනසා ගන්න ගෙල කපා ගන්නවා හැබැයි ගෙල කපාගත් උස්සනයේ වේදනාව අරමුණු කරගෙන සාංශාරික පුහුණුවත් එක්කලා අවසාන ශ්‍රණයේ අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පානවා. ඒකට කියන්නේ සමසීසී පරිනිර්වාණය. අරහත්ත්වයත් එක්කම පිරිනිවනටපත් වෙනවා. ඉතින් ඒවා අතිශය කලාතුරකින් අවස්ථා. ඉතින් ඒක සියදු විනාශා ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කිරීම පිළිබඳ කාරණයක් එතන ඒකට සියදු විනාශා ගැනීම කියන එක සම්බන්ධ කරගන්න බෑ කලාතුරකින් කෙනෙකුට ඒ ශක්තිය අවදි වෙන්න පුළුවන් කල්ලාතුව වේදනාවත් එක්කලා බෙල්ල කපා ගන්න හිතුවට බෙල්ල කපා ගත්තාම බෙල්ල කපාගත්තු ගමන් මැරෙන්නේ නැහැ නේ තත්පර කීපයක් හරි ජීවිත ජීවේ රැඳෙනවනේ ඒ සුළු වේලාව තුල සාංශාරික වශයෙන් ඊටාම උපරිම මට්ටමට විදර්ශනා ප්‍රඥාව දියුණු කරලා තිබිච්ච කෙනෙක් නම් අර වේදනාවත් එක්කලා ඒ කම්පනයත් එක්කලා ආපහු සිහි කල්පනාව අවදි කරගෙන එතනදී වැඩුවොත් කලාතුරකින් කෙනෙකුට එහෙම අවස්ථා එළඹිලා තියෙනවා. ඒක පොදුවේ සාධාරණීකරණය කරන්න පුළුවන් සමාජගත කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒක සාමාන්‍ය ලෝකයට සාධාරණ කාරණයක් නෙමෙයි.